තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි දැන් ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ විශේෂ අංග තුනක් ඉගෙනගෙන ඉවරයි ඒ තමයි සති ධම්මවිචේ විරිය පින්වතුනි මේ සිහිය දිනු කරද්දී චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධය ඔබේ හිතට වැටෙද්දී වීරිය වැඩි වෙද්දී ඔබට ඇති වෙන දෙයක් තමයි අනිවාර්ය අංගයක් තමයි ප්‍රීතිය මේ ධර්ම මාර්ගයේ යන්න තියෙන්නේ හරි ප්‍රීතියකින් හරි සැහැල්ලුවකින් හරි සනසිල්ලකින් මේ ධර්ම මාර්ගය අඬ හඬ වැළපි වැළපි යන ධර්මයක් නෙමෙයි බොහොම සතුටින් සොම්නසින් දිනු කරන මාර්ගයක් මේ ධර්ම මාර්ගයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ අංග හැටියට ඔබට ඇති වෙන්න තියෙන ප්‍රීතිය ඒක තමයි හතරවෙනි අංගය ඉතින් ප්‍රීතිය ඇති වෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ උදෙසා ඔබේ ජීවිතයේට ඒක දුර්ලභ ලාභයක්. ඔබේ ජීවිතයේ අකුසල ධර්මයන් ප්‍රහාණය වෙමින් කුසල ධර්මයේ වර්ධනය වෙන ආකාරයක්. අනිත්‍යදී අනිත්‍ය හැටියට ඔබට පේනකොට දුක්දී දුක් හැටියට ඔබට පේනකොට අනාත්මදී අනාත්ම හැටියට ඔබට පේනකොට ඔබේ හිතත් මනාකොට සංසිඳිල නම් තියෙන්නේ. ඔබේ සිය හොඳට පිහිටනවා නම් ඔබේ කයට හිතට ලොකු ප්‍රීතියක් දැනෙනවා. මනසට දැනෙන ප්‍රීතිය අනිත් සෑම ප්‍රීතියකටම වඩා වෙනස් එකක්. සාමාන්‍ය කෙනෙක් ප්‍රීතියක් සොයාගෙන නොඑක් දේවල් කරන්න පුළුවන්. නමුත් මේ ප්‍රීතිය අවබෝධයක් කර යන්නේ නැහැ. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගැනීම පිණිස ප්‍රීතිමත් හිතක් සකස් වෙනවා. මේ ධර්ම මාර්ගයේ යාමේදී මේ භාවනාවේ අංගයක් හැටියට ප්‍රීතිය ඇති වෙනවා. මේ හිතේ ඇති වෙන චිත්ත ප්‍රීතිය තුළ තවදුරටත් එයාට දිගින් දිගට භාවනා කරන්න පුළුවන්. දිගින් දිගට භාවනා කර කර නිර්ආමිෂ සතුටක් ලබන්න පුළුවන්. නිර්ආමිෂ ප්‍රීතියක් ලබන්න පුළුවන්. මෙන්න මේ නිර්ආමිෂ ප්‍රීතිය එනකොට, නිර්ආමිෂ සතුට සොම්නස එනකොට ඔබේ ජීවිතයේට ඊටාම සතුටුදායක, සැනසිලිදායක ධර්මාස්වාදයක් විඳින්න පුළුවන්. සිංහතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අමෘතයක්. ඒක මී පිඩුවකටත් වඩා රසවත් එකක්. මේ පිඬුවකින් කොයි පැත්තෙන් ගත්තත් රසවත් වගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ මේ භවනා මාර්ගයේ හැම පැත්තක්ම අමරණීය රසයක් ලබා දෙනවා. ඒ නිසා මේ ප්‍රීතිය ඇති වෙන්නේ. ධර්ම ප්‍රීතිය ඇති වෙන එකට හිත පහන් වෙනවා. හිත පහන් වෙන එකට මහා සැනසෙල්ලක් ලැබෙනවා. තමන්ගේ ජීවිතයේ අවුලක් ඇති වෙන්නේ නැහැ. සංසිඳෙනවා. මේක පින්වතුනි සම්පූර්ණයෙන්ම ඇති වෙන්නේ භවනාව තුලින්. ඉතින් ඔබට මේ භවනා මාර්ගයේ දියුණු කරගෙන යෑමේදී ඔබට ප්‍රීතිය ඇති වෙනකට ඒ ප්‍රීතියට ඇලෙන්නේ නැතුව ඒ ප්‍රීතිය තුලත් ඔබ යථාර්ථය දකිනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මයක්ම අවබෝධ කිරීම පිණිස ඒ ප්‍රීතිමත් සිට සකස් වෙනවා නම් ඒ ප්‍රීතියට නොඇලී ඒ ප්‍රීතිය අනිත්‍ය ඔබ දකිනවා නම් ඔබට ජීවිත අවබෝධය කරා යන්න ඒක සකස් වෙනවා ඒ නිසා මේ ප්‍රීතිය චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන නිසා පින්වතුනි ඒක ප්‍රීති සම්බොජ්ජංගය. අන්නේ ප්‍රීති සම්බොජ්ජංගේ ඔබේ ජීවිතය තුළ දියුණු කරගෙන සනසිලිදායක සාන්ත චිතක් ඇති කර ගැනීම උතුම් අවස්ථාව ඔබට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.